අපි ඊයේ වෙනකල් බලාපොරොත්තුෙන් හිටියේ මේ අපි ඉල්ලනවා වගේ මෙහි දෙමළ කතා කරන්න පුළුවන් මෙහි ප්‍රදේශයේ ප්‍රශ්න සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න අඳුරු කරගෙන ඒගොල්ලෝට උදව් කරන්න පුළුවන් එකෙක් මෙහි ජීයේ හැටියට එයි කියලා තමයි හැම එකනම බලාපොරොත්තුෙන් හිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා දවස් දෙක තුනෙන් ඉස්සෙල්ලා කතා කරලා එතන එයා පොරොන්දු දීලා තියෙනවා මේගොල්ලෝන්ගේ ඉල්ලීම අපි කරනවා කියලා. හැබැයි ඊයේ තමයි අපි දැනගත්තේ ඒ පොරොන්තුව අරගෙන නැතුව වෙන කෙනෙක් මෙහි ජීයේ හැටියට අවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා ඔක්කොමලා එකතු වෙලා මේ දීපු පොරොන්තුව මේක සුළු දෙයක් මේක කරන්න ඕන කියලා අපි ඔක්කොම ඉල්ලා සිටිනවා.